පටන් ගන්නේ ටිකක් රැල්වෙත් හොඳ නැති කියලා මේ කීප දෙනෙක් කියන නිසා. ඒක කොහොමද උනත් අපේ මේ <clears throat> දැනීම දිනු කර දිනු කර නොගත්තොත් මේ කාලයක අපේ සිත සනසල සනසිල්ල තියාගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒකට නැඹුරු ඒකට උදව් ලැබෙන තත්ත්වයක් තමයි මේකෙන් ලබා දෙන්නේ. ඒක මෙලව සනසිල්ලේ කියන ඒ අයිතිවාසිකම තමයි මේන් දෙන්නේ. ඒක දැන් අපි ගිය පාර නැවත භවය නැවත භවය ඇතිවීම පිළිබඳ කතා කරලා ඊට පස්සේ දැන් මේ පසුගිය වාරේ අපි කලේ එවැනි සත්‍යයක් දැන් නෙවෙන්නේ නැවත භවයක් නැති කරන්නේ නැවත භවයේ සිදු නොවීමට වග බලා ගන්නවා මොන නීතියවද මොන ක්‍රමයවද කිව්වහම ඒක අපි කියනවා අවිද්‍යා විරාග විද්‍යුත්පාද සංහා නිරෝධ කියන මේ ක්‍රම යටතේ අපි තියෙනවා එතකොට ඒ අවිද්‍යා විරාග කිව්වහම තමන්ද දුක් ලැබීමේදී තියෙන යම් අයිතිවාසිකමක් තියෙනවා යම් සකස් වීමක් තියෙනවා නම් අන්න ඒක අවිද්‍යාවේ කියලා කිව්වේ. ඒක හැම වෙලේම දුකක් ජීවිතයට එනවා නම් එතන අවිද්‍යාවයි බලපාන. ඒ අවිද්‍යාව බලපාන්නේ මොන බල මොන මොන ක්‍රමයකටද කිව්වොත් අර අන්හාව <clears throat> කියන ක්‍රමයකටයි ඒ අවිද්‍යාව ක්‍රියාත්මක. ඒකට තණ්හාව කියන තණ්හාව කියන මේ ස්වාභාවික කාන්දමේ කාමේ ක්‍රියාකාරීත්වය තමයි තණ්හාව. ඒකට අවිද්‍යාව තීන තියෙන්නේ තණ්හාව නිසායි තණ්හාව නිසා අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නිසා තණ්හාව තියෙනවා. ඔන්න ඔය දෙක අන්‍යෝන්‍ය එකකට එකක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඔක ඉස්සර වෙන්නේ පහ වෙන්නේ මොකද්ද කිව්වොත් අවිද්‍යාපත්‍ය සංඛාරා කිව්ව නිසා අවිද්‍යාව තමයි උකට මුල් වෙන්නේ. ඒතර අවිද්‍යාව මුල් වෙන්නේ කියේ මොකද්ද? කාම පහක්. කාම පහක් එකතෙන් වීමෙන් පස්සේ කාම පහක් එකතෙන් වීමෙන් පස්සේ ඒ එකතෙන් වීමේ ක්‍රියාව තුලින් අර පහම එක්කාසිත තන පස්කත්තකින් පස්කත්තකින් අ වේග මතුවෙන්න පටන් අරගෙන ඒ වේග ක්‍රියාත්මක වීමට ඉඩ දීමම ඒක ඒ වේගය කියලා කියනවා මේ සිතිවිලි පහළ වීම ඒකට ඉඩ දීම විද්‍යාව. අර එක්කාස වීමත් අවිද්‍යාවයි. ඒ මොකද එතන නැහැ දේරෙන හැඟීම. දේරෙන හැඟීමක් නැති නිසයි අවිද්‍යාව කියන්නේ. ඒකකින් දේරෙන හැඟීම ගන්න කාලාන්තරයක් මම සාකච්ඡා කරා ඉතින් සසලේ. අර පටන් ගැනීම තීන්දුව විද්‍යාව. අන්න ඒක නිසා අවිද්‍යා තණ්හා දෙකෙන් අවිද්‍යාව ඉස්සරහට වෙන බව පේනවා. නමුත් තණ්හා කියන්නේ තණ්හා කියන එක යම් තැනකද කාන්දම තියෙන්නේ ඒ හැමතැනම තණ්හාව කියන තණ්හාව කියන්නේ යොමු වීම තියෙනවා. එනිසා ලෝකේ ඔය කියන යොමු වීම තිබුණත් සත්‍යයක් සකස් කිරීමේදී සකස් වීමේදී පංචකාමයේ එක්කාසු වුණ හැටියේ එතන අර දේරෙන විද්‍යාව නැති නිසයි දිගෙන් දිගට යන්නේ කියන එක ගත්තාම හරි. අන්න දැන් අපි ඒකේ සාමාන්‍ය සාරාංශයක් ඉස්සරහට ගන්නවා. ඊළඟට අද තියෙන්නේ ඕක නෙවෙයි. ඉතින් <clears throat> අද තියෙන්නේ වෙනස් ප්‍රශ්නයක්. නමුත් එතන ඒ අද තියෙන එක අහනකොට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මේ අහලා තියෙන එකක් කියලා. නමුත් ඒ අර කියව අවිද්‍යාව. නවත්වීමට විද්‍යාත්මක ක්‍රියාපදනම පවතින්නේ විද්‍යාත්මක ක්‍රියාපදනම තියෙන්නේ මේ අද තියෙන විස්තරය. ඒ අද තියෙන විස්තරේ තියෙන මොකක්ද කතමංචාවකේ ධනනන්ති. ධනන කියන්නේ මොකක්ද කියලා මේ අහන්නේ. ධාන කතාවයි එතෙන්දී දෙත්තේ. ඒක ධාන කතාවේ කිව්වහම දැන් අපි කවුරුත් දන්නවා. මේ ධාන ගැන අහලා අහලා දැන් අපිට ඒක ශබ්දයකට ගණනක් නැහැ. ඥාන කතා. නමුත් මේකේ නියම තොරතුරු අපි දන්නේ නැහැ. අපි දන්නවා මෙන්න මෙහෙම කතාව. මොකද්ද? අංග හත පහක් තියෙනවා. ඉතත් ඉතාර දීටි සුකේ ගත්තා. ඒකට තමයි ධ්‍යානෙ කියන්නේ. කියලා උන්නොම උඩින් නිකන් ගෑවිලා යන දැනීමක් අපේ ළඟ තියෙනවා. ධ්‍යානෙ ගැන අපි දන්නවා බොහොම අඩුයි. විද්‍යාව සංවිධානය කිරීමට දුකෙන් අයින් වීමේ විද්‍යාව සංවිධානය කිරීමට මේ ධ්‍යාන කියන එක තමයි ඉතාම බලවත් ඉස්සරහට ධ්‍යාන නැතුව කෙනෙකුට ওই දුකෙන් නිදහස් වීමේ தත්ත්වයට හිත ගන්න බෑ. ඒකවල එහෙම කියනකොට හිතේ කොහොමද අපි ධ්‍යාන පුරුදු කරන්නේ අපිට මේ එහෙම වනගත වෙන්න හෝ විවේකව ඉන්න හෝ වෙලාවක් නෑ අපි මේ මේ ජීවිතවල தත්ත්වය හැටියට. එතකොට කොහොමද මේකෙන් අපිට වැඩක් ගන්න? වැඩක් ගන්න පුළුවන් කමක් නෑ නේද කියලා හිතෙන්න පුළුවන් නැහැ මේ බෞද්ධ බෞද්ධ ඉගැන්වීමයි හින්දු ඉගැන්වීමයි ඒ හැර තවත් වෙනත් ආගම් වල ඉගැන්වීමේ ලොකු වෙනසක් තියෙන බෞද්ධ ඉගැන්වීම ලෝකේ ඉගැන්වීම ඔක්කොම ඔක්කොම පැත්තවල ළඟට තනියෙනවා ඒ ධ්‍යානෙ ඒකත් ඒ ඒක බලපාන ධ්‍යානෙට බලපානවා කිව්වේ දැන් ධ්‍යානෙට සමවැදීම කාලාන්තරයක් දැන් ඔය අපේ අපේ අයත් බොහෝ දෙනා පිළි අරන් තියෙන්නේ වාඩි වෙලා මේ නිශ්ශබ්දව මොකක්වත් බලපෑමක් නැතුව ජීවත් වීමේ ක්‍රමයක්. පැවතීමේ ක්‍රමයක්. බෞද්ධ ධ්‍යානයේ ඒකට අයිති නැහැ. එහෙම නැහැ බෞද්ධ ධ්‍යානය. මේ කතා කරමින් එයා ළඟ ධ්‍යානය තියෙන්න ඕනේ. ඇවිදිමින් එයා ළඟ ධ්‍යානය තියෙන්න ඕනේ. අන්න ඒ ඇවිදිමින් කතා කරමින් ආදී ඔය කියන ස්වરૂපයක මේ ධ්‍යානය පවත්වන්න ඒකේ සුළු මුළු තේරුම් ගන්න ඕනේ. මොකද්ද? මේ ධ්‍යානය කියන්නේ මොකද්ද කිව්වහම විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලේහි ධම්මේනේ සවිතක්කං සවිතාරං විවේකදං පීතිසුඛං පටමඥාන උපසම්බද්ධියේති ධම්මත්තා උසෝ තමයි ප්‍රමඥානං කියලා කිව්වා. එතකොට මේ කියන විස්තරයේ දැස බලනකොට විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලේහි කියලා කිව්වේ දැන් අපි කලින් මේ කාටත් කියලා තියෙනවා මතක් කරලා තියෙනවා මුළු දවසෙම අර තමන්ගේ හිතට රිදුන් දෙන පාප ස්වરૂපෙට පීඩාවටපත් කරන යම් කිසි සිතුවිල්ලක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන සිතුවිල්ල තමන්ට සැනසෙල්ලක් දෙන පැත්තට හරවලා පාවිච්චි කිරීමට අපි නොඑක අවස්ථාවෙන් සිහිපත් කරනවා ඒකින් ඒකින් පෙන්වන්නේ මොකද්ද පෙන්වන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලෙහි කියන ඔය ක්‍රියාස්වරූපය මේ එයින් පෙන්වන්නේ අර තමන්ගේ ජීවිතය තුල සංපත් වෙලා තිබෙන්නා වූ කාන්දම් ශක්තිය කාමය යම් කිසි ප්‍රමාණික ක්‍රියාකාරීත්වයක් කට බහිනකොට ඒකෙන් හිතුම් දෙන සත්‍යයක් උදා වෙනවා එතකොට ඒකෙන් පෙන්වන්නේ අර කාම ශක්තිය ප්‍රමාණය ඉක්මවලා එහිට පවතින වේගය ඉදිරිපත් කරනකොට එතන රත් වීමක් මතුවෙලා තමයි අකුසලයේහි කියලා කිව්වේ. එතකොට කාමය ක්‍රියා කරන පමණට අකුසලයේ ක්‍රියාත්මක වෙනවා. කාමයේ විවිච්ඡේව කියලා ඒ තමන්ට පීඩා දෙන කාම ක්‍රියාකාරීත්වය. තමන්ට පීඩා දෙන කාම ක්‍රියාකාරීත්වය එයා අත්හිත වෙනවා. එතකොට ඒ අත්හිත වීමේ හේතුව නිසා එයාගේ පීඩා සහිත සත්‍යයක් උදා වෙන්නේ නැහැ. අන්න දැන් අපි ඕක කරකවල නැවත ගන්නවා. ඒ කොහෙන්ද මේ වැඩි කරන ගතිය එන්නේ? මේක වැඩි කරන්න දැන් අපි මේක දැනගෙන තියනවා මේක වැඩි වෙන්න හොඳ නෑ කියලා දැන් මේ කවුරුද දන්නේ. ඉතින් දැන් ඕක දැනගත්තට ඕක කරන්න පුළුවන්. කරනකොට දැනෙනවා මේ වැඩි වෙනවා. ඒක නවත්තන්න ඕන කම තියෙනවා. නමුත් වැඩි වෙනවා කියලා දැන්. මේ වැඩි වෙන්නේ කොහෙන්ද? ඕක තමයි ආ කර්ම කර්ම විපාකය කියන්නේ ඕකයි. කර්මය කරලා කර්ම ඵලයදී රැඳිලා තියෙනවා අවස්ථාව පැමිණි විට ඒක එළියට එනවා ක්‍රියාවට වැටෙන එක තමයි විපාකය. විපාකය කියන්නේ හිඳුන් දීමට එයා ඒක ක්‍රියා කරනවා. එතකොට දැන් මේ කර්ම මොකද්ද? කර්ම ඵලය කියලා කියන. අතීත අවස්ථාවවලදී අතීත කාලවලදී අපි යම් යම් නප්‍රවේදවත් වැඩ කරලා අපේ ජීවිතය ඇතුලේ ඒ කාන්දම් ශක්තිය වැඩි කරගෙන තියෙනවා. ජීවිතය ඇතුලේ කිව්වහම සිතිවිල්ල තමයි ඒකට බලපාන්නේ. ඒ ඒ සිතිවිල්ලයකට යොදලා අර කාන්දම් ශක්තිය වැඩි කරගෙන තියෙනවා. ඒතකොට වැඩි වෙච්ච කාන්දම් ශක්තියට අනුකූල වූ ක්‍රියාකාරීත්වයක් කරන්න මේ උපන් ආත්මේ තමන්ගේ මනෝධාතේ සටහන් ක්‍රියාවට මේ උපකාර වෙන සටහන් ක්‍රියා එම ක්‍රියාවට උපකාර වෙනවා ඒතකොට දැන් මේ ආත්මේ අපිට යම් කිසි කෙනෙක් කුගේ ජීවිත ක්‍රියාවක් වෙනවා දෙනිච්චාම අපට ඕන ඒකට කේන්ති නොගෙන ඉන්න නමුත් කේන්ති යනවා කේන්ති ගිහිල්ලා ඉතින් ටිකක් එක්තරා උපක්‍රමයක් යොදලා ඕනේ බස්ස ගන්න. ඒ මිනිහා ක්‍රියාවට කේන්ති. මේ කේන්ති යන කොහොමද? අරක දර්ශනය වෙනවා සමග මේ දර්ශනය වෙනවා සමගම අපි ගන්නවා අර සවිතක්ක කිව්වේ. ඒක දර්ශනය වෙනවා සමගම ඉන්ද්‍රිය එක්ක සම්බන්ධ වෙනේම දර්ශනය විසින් සිතක් පහළ සිතක් පහළ වෙන්නේ අර දර්ශනයෙන් දුන්න ආලෝක තරංග වලට අනුවයි. ඒත් ඒ චිත පහළ වෙච්ච හැටි ඒ දර්ශනයට සම්බන්ධ රූපකාම රූපකාම කියන පැත්තේ ඒක ඇහැට සම්බන්ධ පැත්තක් ස්නායු පද්ධතිය. ඒ රූපකාම කියන පැත්තේ ඔන්න අර ස්නායු ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ස්නායු ක්‍රියාත්මක වෙනකොට අර දර්ශනේ ඉතින් සිටිවිලි 15 15 අරකට යනකොට අර ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙනකොට ඒකේ තැම්පත් වෙලා තිබුණොත් ප්‍රත්‍යීව වැඩි කරන භ්‍රමණ වේ සලන ස්වરૂප අන්නේ චලනය වෙන්න පටන් ගන්නවා. මොකද මේ සිතෙන් ඒක චලනය කරනවා. අර චලනය වෙනකොට නිෂ්පාදනය වෙන රත්ති මේක නිකද. ඒත් ඒවා ආවේ ඒ ආවේග හඳවත කරා ගමන් කරලයි මෙන්න දැන් ක්‍රමේ නගනවා හිත ඒ ද්වේෂ සත්‍යයට එනකම්. එකපාරට නෙමෙයි ද්වේෂ සත්‍යයට නගින්නේ. දැන් චිත්ත වීතියක ඒ ක්‍රමය පිළිවෙල බෙන්ලා තියෙනවා. එතකොට දැන් එයින් තේින්නේ අර සිත පහළ වෙනව සමගම ඊට අදාළ වූ අයිතිවාසිකම් සම්බන්ධකම් නැති පැති වල අර නරක ස්වરૂපයන් නරක අයිතිවාසිකම් ශක්තිය තිබෙන නිසා මේ හිතට ඇවිල්ලා අර ද්වේෂයටපත් කරනවා. අන්න එතකොට දැන් විද්‍යාත්මක නැත්නම් සංවිධායක ක්‍රියා ස්වરૂපේ හැඩය අපිට දන්නවා. දැන් මේ විවිච්ඡේව කාමයේහි කියලා කිව්වේ අර කැමැත්ත සිදුන් දෙන මට්ටමට වැඩ කරවන ශක්තිය. ඒක අස්කරනවා. අස්කරන්නේ කොහොමද? ඒකේ තියෙන ආදීනව සැලකීමත් ඒක පිළිබඳව බලාපොරොත්තු අයින් කිරීමත් කියන මේ ක්‍රම මෙතෙන්ද සම්බන්ධ කරනකොට අර වැඩියෙන් එයාගේ අයිතිය යාට බාර දීමත් ඒ මනුස්සයාට ඕන විදිහට ඒක කරගන්න යාට ජීවිතය අයිති ඒ ඕන එකක් යා කරගත්තා විතේ මනුස්සයාගේ හැටිමයි කියලා ඒකට සම වෙන ඒකට සෞම්‍යත්වය පහල කරන தත්ත්වයට හිත පහල විවිධ අදහස් වෙනස් අදහස් පහල කරනකොට අරකේ වේග මෙකින් අඩු අඩු වෙනවා අද වෙලා අන්න ඒක ක්‍රියාකාරීත්වය නවතිනවා මොකද ඒක චලනය කරන්න උවමනා කරන චිත්ත වේග මෙතනින් දෙන්නේ නැති. අර විදිහේ සිතිවිලි වලින් අර චිත්ත වේගය අඩු කරුප එකයි කළේ. අඩු කරන එකයි කළේ. ප්‍රතිවිරුද්ධ සිතිවිලි පහල කරන අපි මේ අපිට ඕන විදිහට මේ මිනිස්සු ඉඳින්න බෑ. ඒ මිනිහාගේ අවස්ථාවේ හැටියෙන්ද කි මොකක් හරි ආතයි කිය ඒ වැඩේ මටයි කියන. ඒ ආපදේ මේ වැඩේ කරන්නේ ඔව් ඒක හරි දරුවෙක් යම් කිසි වරදක් කරනවා පියවර කවුරුද මෞර්තිය සතුටේ වරිදින කරන දරුවන්ටයි නමුත් ඒ දරුවා වර්ධ කරනකොට මේක අහගෙන හිටපු පියා අපි ගමු යාව මේක ගන්න පියා එනවා ඒ දරුවෝ එයාගේ කර්ම ශක්තිය හැටි හොඳයි පුතා ඔය කරන්න එපා ඒකයි ඒතොරියා අහන්න නැතුවම කරනවා දැන් මේ ළඟදී මේ එහෙම ආරංචියක් මට ලැබුණා මේ දරුවෝ ගැන ඉතින් දෙමෝ කියන්න ඕන යාට යා ඒකෙන් නවත්තන්න. නමුත් එයා කරනවා. ඉතින් දැන් මේ මිනිසා ලෝකෙන් තුරන් කරන්න බෑ. ඒක නිසා පුළුවන් විදිහට උපක්‍රම යොදලා ඒ මිනිස්යාගේ නවත්තන්න බැරි නම් ඔවුන් ලැබපු අපේ කර්මය කියලා හිතන් ඒකට ඉන් එහා යන්න දෙමව්පියන්ට බෑ. ඉතින් ඒකට යා හවුල්කාරයෙක් කියලා. ඉතින් මොකද කරන්නේ? දැන් මෙයා හදන්නේ ගියොත් මේ මෙයාට ගහලා දඬුවම් කරලා මාරිය දාන. ඒකට තවත් ඔයනි දරුවෝ අපිට පස්සෙත් ලැබෙන්න වැඩ සලස්ස ගන්න එකයි අපි කරන්නේ. ඒ නිසා දැන් ඉතින් මම විඳවන්නම් මොකද දරුවෝ පුතේ කරන්නේ? ඊට පස්සේ නම් සම්සලාට ඉඳ දෙන්නේ නෑ මං කියලා නිකන් ඉන්නේ බෑ. ඊට වඩා ජී සාමකාමීව කරන්න පිළිවෙලක් නෑ. ඒක පන්නපුවාම ඉතින් බෙල්ල විරිකලා, සොක්කක් කරලා, නහය මේවා කරලා වද දෙන්න පුළුවන්. එතකොට ඒ කරන්නේ පියා මේ ආත්මෙදී ලැබිච්ච අයගෙන් තවත් ඒ අය ලබන්න අත්විකාරමක් ගන්නවා. ජීවර සසර දුකින් බේරෙනවා කියන්නේ එතනින් මේක ඉවර කරන එක. හයිදනයක තේරෙන්නේ නැති. හොඳයි. දැන් ඒ <clears throat> තත්ත්වයෙන් හිතනකොට විවිච්ඡේව කාමේ කාමයෙන් තමා හිතන ක්‍රමය වෙනස් කරලා සෞම්‍ය සත්‍යයකට දැම්මා. ඒක නිසා විවිච්ඡේව අකුසලයේ කියන එකත් ඒ ඒ අනුසාරින් නැවතුණා. එතකොට මෙතන කියනවා දැන් මේ අර අවිද්‍යාව විද්‍යාවට පත් කර අවිද්‍යාව නැති කළා විද්‍යාවට පත් වෙන හැටි මේ ජහන ස්වરૂපෙන් පෙන්වන්න ත්‍ක්සේ. එතකොට <clears throat> මේ විතක්ක කිව්වේ මොකද්ද? විතක්ක කියන්නේ අරමුණට පයින් එකේ කියලා කියනවා. එහෙම ගෙන්දෙක් වගේ පණින්නේ නැහැ හිත. මේ අරමුණකට පණිනවා නෙවෙයි. අර මේ නිමිත්ත ආශ්‍රයෙන් සිතක් පහළ වෙනවා. ඒ සිතේ කුමක් හෝ අරමුණක් තියෙනවා. අරමුණේ කියන්නේ අපි කිව්වා සිතේ හැඩය. කුසල හැඩය හෝ අකුසල හැඩය. ඒක කුසල ආරම්මන අකුසල ආරම්මන කියලා කියනවා. ඒකට දැන් අපිට බොහෝ විට තත්ජන භූමියේ බොහෝ විට අකුසල ආරම්මණයෙන් තමයි ඉතල වැටෙන්නේ. සංගේ විනයාගේ දර්ශනය බලනත් එක්කම අකුසල් සිතක් පහළ වෙනවා. අක නැති ස්වરૂපයක්. ඒකට ඒ අකුසල් ස්වરૂපය ඒ අවස්ථාවේ ආරම්මණයට වැටුනේ අකුසල ආරම්මණයට. ඒ අකුසල ආරම්මණයට කිව්වේ සිත් අර නිමිත්ත ආශ්‍රයෙන් සිතක් පහළ වීම තමයි විතක්ක කියන්නේ. ඒ විතක්කය අපේ විතක්කය පදනම් කරගෙන ඒ පහළ වූ සිතේ තියෙනවා කුසල හැදය හෝ අකුසල හැදය. කුසල හැදේ ඉතින් බොහොම අමාරුයි එක පාට ගන්න ඒක සිත ජීවුන උනාට පස්සේ. එක පාටින්ම අකුසල ස්වરૂපයක් පදනම් කරගෙන තමයි හිත ප්‍රත්‍යජනෙන්නේ. එතකොට ඒ අකුසල ස්වરૂපය අර විදිහේ ප්‍රතිවිරුද්ධ අදහස් හිතලා ඒ අකුසල ස්වરૂපේ තෙල්ල ගන්නව කුසල ස්වરૂපේට. ඔන්න දැන් විතක්කය කුසල ආරම්මණයටයි වැටලා තියෙන්නේ. තේරුණාද මොකද කියන්නේ? විතක්කය කුසල ආරම්මණයට. නරක සිටිවිලි ස්වરૂපය හොඳ සිටිවිලි ස්වરૂපයට හැරෙවුවා. අන්න ඒ සිටිවිලි ස්වરૂපයට හැරෙව්වන් පස්සේ අර ඊළඟට සිතේ ක්‍රියාව පෙන්නනවා විචාර කියලා. විචාර කියන්නේ ඒ හරෝගත්ත කුසල් පැත්තේ සිට වෙනත් අකුසල පැත්තට පනින්ට ඉඩ නොතබා ඒ ඒ අරමුණේම ඒ අරමුණු ස්වરૂපේම සිත පවත්වන එකට කියන විචාරය. එතකොට හැම වෙලේම පහළ වෙන්න පහළ වෙන හැම සිතක්ම එකට සිතක් ඔය පොම්පයක් වගේ අල්ල හිතින් නැහැ. නමුත් එක එක සිතිවිලි පහළ වෙන්නේ. ඒ පහළ වෙන හැම සිතක්ම විතක්කයි ඒ එකම අරමුණට වැටීමට කියනවා ਵਿਚාරය. එතකොට ඒ කියන්නේ අරමුණේ පැවැත්. ඔන්න ඒක දැන් තේරෙන්න ඇති. එතකොට මෙතන විද්‍යා අවිද්‍යාව කියලා දෙකක් තියෙනවා. දුක් විඳින පැත්ත, දුක් නොවිඳින පැත්ත කියලා. දුක් විඳින පැත්තයි දුක් නොවිඳින. අවිද්‍යාවෙන් දුක් විඳිනවා, විද්‍යාවෙන් දුක් විඳිනවා. දැන් මෙතන අපට ඕන අපේ අවිද්‍යාත්මක ස්වરૂපය විද්‍යාත්මක පැත්තට හරවලා විද්‍යාත්මක පැත්තට හරවලා පාවිච්චි ගන්නෑ මොකද දුකින් තොර වෙන්න ඕන නිසා. ඒකට දැන් අපි අනිත් කොටසට යන්න ඉස්සෙල්ලා දැන් මේ මුළු දවසේම අර විදිහේ අපි කිව්වා කිව් විදි අර කිව්ව විදිහට සෑම නිමිත්තකමකින්ම අකුසල් කර නොගන්නා සත්‍යයක් එයා හැම වෙලේම අකුසලටපත් වෙනවා විජහට කුසලයට හරවනවා. කොහොම හෝම ඉන්න පුජ්‍යලයාට යම් කිසි පුරුද්දක් ඒ විදිහේ පරිහරණය කරන පුජ්‍යලයාට හැම අරමුණේම විතක්කය කුසල පැත්තට විචාරය කුසල පැත්තට ආරම්භදී ආරම්භයේදීම හදාගන්න ඔහුට හුරුවක් මතුවේ. මේ හුරුව ක්‍රියාත්මක වෙලා සාර්ථක ස්වરૂපයක් ප්‍රතිඵලයක් පෙන්නනවා නම් සවිතක්ක විවේකජම් පීති සුඛං පඨමඥානං කියලා කිව්වේ ඒ ඒ පුජ්‍යලයා විසිට පීති මට්ටමේ තියෙන එක. ඔය පීති ම පීතිය කියලා කියන්නේ චිත්ත මට්ටම. නැතුව ඒකේ වෙන මුකුත් සංඥාවක් නැහැ. ඒ මේ චිත්ත මට්ටමේ තියෙන හාස්කම මොකද්ද? ඒ ගාහන්ට චිත්ත මට්ටම ගිය හැටියේ සුඛයක් ලබා දෙනවා. ඒක නිසා පීති සුඛ කියන දෙක ඉදිරිපත් කළා. ඒකට ප්‍රීති සුඛ කියලා දෙකක් කතා කිරීමේදී චිත්ත මට්ටම තමයි ප්‍රීති කියන්නේ. සුඛය කිව්වේ එම මට්ටමට සිත ගියාම ලැබෙන වින්දන ප්‍රමාණ වින්දන ලක්ෂණය. ඒ වින්දනයේ ලක්ෂණය සුඛයි. ඒකට දැන් විද්‍යාවට සිතපත් වුණාට පස්සේ විද්‍යාවට සිතපත් වුණාට පස්සේ සිත ක්‍රියා කිරීමේදී එයා දැනගන්නේ කොහොමද? සිත විද්‍යාවටපත් වෙලා. සිත විද්‍යාවටපත් වෙලා කියලා එයා දැනගන්නේ කොහොමද? එයාට දැනගන්න තියෙන එකම මාපකය සුඛය විතරයි. සුඛය හැරෙන්නේ කිසි. දැන් ප්‍රීතිය පෙන්වන්න බලන්න බෑ. ඒක චිත්ත මට්ටම. ප්‍රීති මට්ටමට සිත ඇවිල්ලාය කියලා දැනගන්නේ ලැබෙන්නා වූ සුඛේ. ඒකට සුඛය ළඟට සුඛ ඒ සුඛ ස්වરૂපේ පවත්තන ලක්ෂණයට කිව්වා ඒකාග්‍රතාවය කියලා. ඒකට විචක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා ප්‍රථම ධානයේ ප්‍රථම ධානයේ ලක්ෂණ අංග පහ තමයි කතා කළේ. එතකොට දැන් ඔය අංග පහ දැන් පැහැදිලිව දන්නවා තේරුම් ගන්න ඇති. ඒ අංග පහ ධ්‍යාන වෙන්නේ කොහොමද? සමාජ වෙන්නේ කොහොමද කියන එක තමයි මේ සමගම තේරුම් ගන්න. ඔය අපි කිව් අවස්ථාව. දැන් ඔය දැන් මම කියනකොට කිව් සත්‍යයේදී හුරුවක් ලබනකොට හුරුවක් ලබමින් පොඩ පොඩ හෝ ඒ හැඩය සිතට අරන් අරන් පුරුදු කරන වෙලාවක් තියෙනවා. ඒ පුරුදු කරන වෙලාවේදී ඇතිවෙනා වූ අර සුදුසු නියම ක්‍රමය සකස් වෙනවා නම් ඒ සකස් වෙන ක්‍රමය ස්ථිර රහ తాවකාලික ඒක නිසා ඒකට කිව්වා සමාධිය කියලා. සමාධිය කියන්නේ කොයි වෙලේ හරි සිත දුකින් ඈතලා අරමුණේ පිහිටලා නිමිත් ආශ්‍රය කරනවා. සිත දුකින් ඈතලා <clears throat> සැපයෙන් යුක්තව සිත ආශ්‍රය කරනවා නම් නිමිත්ත අනේ අවස්ථාවේදී කියන්නේ සමාධිය කියලා. සත්‍ය. එතකොට මේ සමාධි ස්වરૂපය කැඩි කැඩි බිඳි බිඳි එක එක වෙලාවට සකස් වෙවි මේක ක්‍රියාත්මක වෙනවා. ඕක ක්‍රියාත්මක වීමේදී යා මේ මිදෙම් මිදෙම් ගන්නේ මාදී ඔය කියන ඉරියව් පවත්වන සෑම අවස්ථාවකම එයා ඒ චිත්ත ස්වરૂපය පුරු කරන්න ඕන සකස් කරන්න ඕන දියුණු කරන්න ඕන පුරුදු කරන්න. ඒතකොට ඒ පුරුදු කරන සීමාව කාල සීමාව යම් ප්‍රමාණයකට දේ සිතේ ගාන්ට හිටලා හරිදී එයා <coughs> හරියන කොටසට කියන්නේ සමාධිය කියලා. ඒ කොටස ඔය විදිහට ක්‍රියාත්මක කරමින් ගිහිල්ලා ක්‍රියාත්මක කරමින් ගිහිල්ලා යම් වෙලාවක යම් අවස්ථාවක යම් දවසක ඒ පුජ්‍යලයාට નિરાයාසයෙන් කරන මට්ටමක් එනවා. નિરાයාසයෙන් කියන්නේ ඕන දිහා එකක් දිහා බලන්න පුළුවන්. කෙනෙක් කතා කරන්න පුළුවන්. නමුත් එයාගේ කුසල රම්මණයෙන් සිත පණින්නේ නැහැ. ඒ කුසල රම්මණයෙන් නොප පණින්නේ නැති නිසා එයාගේ සිත විචක්ක විචාර පීති සුඛේතග්ගතා කියන ධ්‍යාන අංග පහෙන් යුක්තයි කියලා එයාට තීරණය කරන්න පුළුවන් බය නැතුව. ඒ බය නැතුව තීරණය කරන්නේ කිය මොකද? අර තමන්ගේ උත්සාහය තමන්ට සැපයක් දෙන නිසා සැපයක් දෙන නිසා එයාට පුළුවන් ඕ මගේ හිත දැන් ධ්‍යානට සමවැදිලා ඉතින් ඒක තමයි ඒ ඔය කුසල කරන දන්නේ ඒකේ එලාටම තමයි හොඳයි. ඒ தත්ත්වය ආවට පස්සේ දැන් මේ අහපු ප්‍රශ්නයට පිළිතුරු හරි පිළිතුරු මොනවාද? ඔය අංග පහෙන් යුක්ත වෙච්ච හැටි ඒ පුජ්‍යලයාගේ ජීවිතේ මේ ධ්‍යානයට සමවැදිරයි කියලා. ධ්‍යානෙන් යුක්තයි. එතකොට දැන් මෙතන තව ප්‍රශ්නයක් එනවා ඉස්සරහට. ඒ මොකද්ද? ඒ යම් කිසි කෙනෙක් ඔය කියන ධ්‍යාන වලට සමවැදීමේදී මේ පුජ්‍යලයාගේ අවිජ්ජා නීවරණ අවිජ්ජාව අවිජ්ජාව කියන්නේ සැපය අවහිරකම් කරන සැපේ වහන නීවරණ සංවිධාන කරන ක්‍රමයටයි අවිජ්ජාව කියලා කිව්වේ. එතකොට මේ අවිජ්ජාව සංවිධාන කරන නීවරණය මොනවාද? කාමයන් දැන් යනුයි ඔන්න අපි නියම ගුණුවට එන්නේ අකාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා ඔය මිනිසාගේ සැනසෙල්ල සැනසෙල්ල නැති කරන සැනසෙල්ල නැති කරගුවාම සැනසෙල්ල පරිහරණය කිරීමට ඉඩක් නොදෙන ධර්ම පහක් විශේෂයෙන් ඉදිරිපත් කළා බුදුහාම මේ ධර්ම පහ වැඩ කරන්නේ යම් හිතකද ඒ හිතේ හැම වෙලේම පවතින්නේ අවිද්‍යාව. ඒකට නීවරණ කිව්වේ ওই පහ මිශ්‍ර වෙලයි අවිද්‍යාව හදන්නේ. ඒකට අවිද්‍යාව හැදීමේදී අර පහ ක්‍රියා කරනකොට එතන ධ්‍යාන කියන ස්වરૂපයක් නැහැ. එතන තියෙන්නේ පාපී ස්වરૂපයක්. විවිච්ඡේව අකුසලේහි විවිච්ඡේව කාමයේ කියන දෙකම නැහැ. එතන කාමයක් තියෙනවා. එතන අකුසලයක් තියෙනවා. එතකොට මේ සංවිධානය නැති කිරීම සඳහා මේ ධ්‍යානයේ බලය තමයි මේකට ඉස්සරහට දාන්න අවසර ලැබෙන්නේ. ධ්‍යානයේ බලය. ධ්‍යානයේ බලය කියවා මොකද්ද? ධ්‍යානය යම් ආකාරයකින් සංවිධාන වෙනවා නම් ධ්‍යානයේ යම් ආකාරයෙන් සංවිධාන වෙනවා නම් ඒක සංවිධාන වෙන්නේ අර අංග පහ මුල් කරගෙනයි. විතක්කය ප්‍රචණ්ඩ ව්‍යාපාද තීන විද්දුද්ගත දුක්ඛිත විචිකිච්ඡා කියන මේ දුක් දීමට ඉදිරිපත් වෙන නීවරණ පහයට මේ යටපත් වෙන්න ඕන ඊට පස්සේ නැති වෙලාම යන්න ඕන ඉස්සෙල්ලා වෙන්නේ යටපත් වීම. එතකොට මේ කොහොමද දැන් මෙතන අර කුසලයේ සිත පවත්වන්න නීවරණයන්ගේ යටවත් වීම සිදු කරන්නේ මොන ක්‍රමය යටතේද කියන එකයි මේ මෙතන මේ ප්‍රශ්න කරු ශ්‍රීත් සාම්ලංගේ ඉදිරිපත් කළා. නැතුව ධ්‍යානයට සම වැඩිමම ක්‍රම සීමා වෙන්නේ නැහැ. කොට විතක්කය විතක්කයයි විතක්කයයි කාමච්ඡන්දයයි කියන එක තමයි එක සටනක් ගෙනියන්නේ. එතකොට කුසල රම්මණයට සිතපත් වීමයි ධානාංග වල විතක්. කුසල රම්මණයට සිතපත් වීමයි ධානයට ධාන අංගය කියන ඉස්යාතන විතක්යෙන් කරන්නේ. එතකොට කුසල රම්මණයට සිත වැටෙනවා සමගම අතන අකුසල සංවිධාන කරන කාම කාම ඡන්දය කාමච්ඡන්දේ කියන්නේ මොකක්ද? එයා කැමති දේවල් තෝරාගෙන තිබීමයි කාමච්ඡන්දේ කියලා කියන්නේ. ඒකද කැමති දේවල් තෝරාගත්ත පුද්ගලයාට අකමැති දේවල් ලෝකේ තියෙනවා. මොකද එයා කැමති දේ තෝරන්න ඕනාර අකමැති දේවල් අස්සේ. ඒක අකමැති දෙයක්ත් ලෝකේ තියෙනවා ඒ පුද්ගලයාට. ඒකද ඒ කැමති අකමැති දේ තෝරන්න ගිහිල්ලයි පරිහරණය කරන්න ගිහිල්ලයි ලබා ගන්න ගිහිල්ලයි අර කියන පීඩාව ලබන්නේ. සර්දා අපි අර නිමිති වලින් පෙන්නවා සාක්ෂියක් වශයෙන් අර කැමැති දේ උපුටා ගැනීමට අකමැති දේ. ඒ තල්ලු කරන්න ගිය අවස්ථාවකදී අර මිනිහාගේ ක්‍රියාවක් ගැන මං කිව්වේ. එයා මිනිහා එක තරහ නැහැ. එයාට ඕන එතන ඒවා නොකරන මිනිහෙක්. ඒවා කරන නිසා ඒ නොකරන දේ ගයින් කරලා. ඒ නොකරන මිනිහෙක් ගඳයි එයා හදන්නේ. අන්න කාමච්ඡන්දේ කියන්නේ ඔකට. ධර්ම මහත්ය දරුවෙක් ගැන. එයා දරුවෙක් තරහ නැහැ. දරුවා ගැන ක්‍රියාතික එක්කයි තරහ. ඒකනේ ඒ තියාට ඕනේ හොඳ දරුවෙක් ගන්න හදන නිසා අර නරක ටික අයින් කරගන්නයි එයාට ඕනේ. ඒක හැම වෙලේම කාමච්ඡන්දේ කියේ එයාට හොඳ එක බලාපොරොත්තු වෙන්නේ. Tamanට හොඳ එක හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේ කාමච්ඡන්ද නීවරණය නිසා මේ කාමච්ඡන්ද ගතිය නිසා හැම තැනම ක්‍රීඩාවටපත් වීමේ ක්‍රීඩාවටපත් වෙනවා. ඒකට දැන් ඒ කාම ඡන්දය බිඳ හෙළන හැටි. ඊට ප්‍රතිවිරුද්ධ අදහස්. දානය කාම ඡන්ද කියන ඒ බලාපොරොත්තු අයින් කිරීම කුසල තත්වයට සිත දමා ගැනීමට උපකාරයක් වේ කියලා අපි කලින් කිව්වා. එතකොට මේ කුසලය පැත්තට සිත දැමීමේදී එයා කරන්නේ මොකද්ද? අර තමන් ළඟ තියෙන තේරුම. තමන් ළඟ තියෙන තෝරා ගැනීම. හොඳ දේ ඕනත් නට පිට අයින් කරනවා කියන එක ඒ දෙකම අයින් කරනවා අයින් කරනවා. මට හොඳ දේ ඔකෙන් නෙමෙයි ඕන. මට හොඳ මම සංවිධානය කරන්නේ. ඒක නිසා දැන් හොඳ දේ ලෝකෙන් බලාපොරොත්තු වෙනවා නෙමෙයි මම මගෙන් බලාපොරොත්තු වෙනවා ඒක හොඳ විදිහට බාර ගන්න. පිළිගන්න. සකස් කරන්න. එතකොට යා කියනවා ඒක ගැන බලාපොරොත්තු නොවීමම මගේ ජීවිතයට සැප ගන්න කරනවා. ඒ දේ එතන තියෙනවා. ඒක ඕන විදිහට වැඩ කරනවා. ඒතකොට දැන් මෙයා අයින් කරන්නේ මොකද්ද? පාවිච්චි නොකර අත්හරින්නේ තමා ළඟ තිබිච්ච කරන පුරුවක අයිතිවාසිකම පාවිච්චි නොකර ඉන්න කාමච්ඡන්ද. ඒකේ කාමච්ඡන්ද කියන ස්වરૂපේ අයින් වෙන්නේ මොකද්ද? මොකෙන්ද කිව්වත් අර ධානයේ දෙන්නපු විතක්කේ. ඒ විතක්කේ කොහොමද මේක අයින් කළේ කිව්වත් කුසල ආරම්මණයට සිත වට්ටන්න කෙලෙස් වලින් කෙලෙස් ඉඳලා ඒකට කෙලස් නවත්තන එක තමයි අර ප්‍රතිවිරුද්ධ අදහස් ගැනීමේදී ඒකට එයාගේ සිත කුසල රම්මණයට වැටෙන්නේ නිමිත්ත ආශ්‍රය කරන්නේ නිමිත්ත ආශ්‍රය කරන්නේ බලාපොරොත්තු රහිත. ඒත් ඒ නිමිත්ත ආශ්‍රය කරන්නේ සිත් පහළ වීමට විතරයි. ඒ සිතය පීඩා නොවන තත්ත්වයට සකස් කිරීමට අර බාහිර ලෝකෙන් බලාපොරොත්තු වෙන දේ අනන්‍ය නවත්තනවා. නවත්තමින් නිමිත ආරම්භණයට හිත වැටෙනකොට අන්න අර කුසල් ස්වરૂපය කාමයක් ආයවාගෙන අසුරු කුසල් ස්වરૂපයක් කඩා බිඳ හැරෙන තත්ත්වයක් අර විචක්කෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකද ඒකෙන් කරන්නේ කාම ඡන්දේ නැති කරන්නේ විතරයි. ඊළඟට ව්‍යාපාදේ කියලා එකක් තියෙනවා. ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ රත් වීම. එක එක මට්ටම් වලට සිතේ රත් වීම ගමන් කිරීම. ව්‍යාපාදේ කියන්නේ රත් වීමට. එතකොට මේ රත් වීම නැතිකරන්න විචාරයේ උපකාරය ඒ මොකද විචාරයේ උපකාර වෙන්නේ කියේ අර චිත්ත නිමිත්තට අර ආකාරයෙන් බලාපොරොත්තු රහිත ආකාරයෙන් වැටිච්චාම ඒක රත් කරන වේග මුකුත් නැහැ. එතන නිමිත්ත හඳුනනවා විතරයි. හඳුනීම හැර මුකුත් බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් නැතිව ඒ අරමුණේ සිත පාවිච්චි වෙනකොට රත් වෙන්න තියෙන ඉඩකඩ ඔක්කොම රත් වෙන්න තු බහින කලින් රත් වෙලා තිබුණා ඒව ඔක්කොම බහින ඒ බහින නිසා මේකට කුසල ආරම්මනේ සිත පාම් සිත ස්පර්ශ වීම ව්‍යාපාදේ නැතිවීමට හේතුයි කියලා. ඒකට අපි ඒක සාක්ෂියක් ගත්තොත් දැන් අපි කියමු යම් කිසි කෙනෙක්ගේ හොඳ මට්ටමේ හිත තියාගෙන යම් කිසි අකටයුතු ක්‍රියාවක් දැස බලනකොට එයාට ඒ අකටයුතු ක්‍රියාවෙන් වෙනදා නැග්ග වේද මේ සිතේ නැගින්නේ නෑ මොකද කුසලාරම්මණී කියන නැගින් නැති මට්ටමේ නෑ සිත තියාගෙන ඒක බලන්නේ. අන්න ඒක නිසා යාමේ විචාරය අර කුසලාරම්මණී සිත පැවැත්වීමම අර කියන නීවරණ ධර්මයන්ට අයිති වූ ව්‍යාපාදයෙන් පිළිසෙහි. එතකොට අවිචක්කංග විතක්ක ਵਿਚාර ප්‍රීති. ඒකෝද අපි කෝ ප්‍රීතිය කියන්නේ කුසල සැප මට්ටමේ සිත පැවැත්මයි කියන්නේ. සැප මට්ටමේ සිත ක්‍රියාත්මක. එතකොට ඒකට කියන්නේ සුඛ කියලා. ඒක කියන්නේ ප්‍රීතිය එක චිත්ත මට්ටමක එක නම. කොහොම හරියට නම් තියෙනවා ඒක. ඒ අතරින් ඊටාම ගෞරවණීය නමක් තමයි චිත්ත මට්ටමක නමක් තමයි ප්‍රීතිය කියලා කියන්නේ. ඒකට අර කිව් විතක්ක ਵਿਚාර දෙක. අර නීතිය යටතේ ඒ කිව් ක්‍රමයට අනුව පරිහරණය කරනකොට අන්න සිත නවතින්නේ තීති මට්ටමේ. තීති මට්ටමේ සිත නවතින්නේ. හැබැයි තේරෙන්න නැත්නම් අහන්න ඕනේ. එහෙමනම් කොයි විදිහට හවුවත් කමක් නැහැ. ඒ තීති මට්ටමේට සිත ගිය හැටි සීන විද්‍යේ නැති වෙන්නේ. කාමච්ඡන්ද සීන විද්‍යාව සීන නිද්ද කියලා කිව්වේ මොකද්ද? අරමුණේ දුබල වීමයි අරමුණේ මේ අරමුණේ රැඳී ගන්න බැරුව සිත දැසීමයි. ඒක කියන සම්මලී කියලා සම්මලී කියන එක. ඒක ගායන හොඳ නැහැ. අරමුණේ සිත පවත්තන්න බැරි තමයි අරමුණේ ගිලා බැසීම. හේ බයම. මේක කොහොමද වෙන්නේ? මේක වෙන්නේ ව්‍යාපාදයේ සිටේ තියෙනවා. හයි. දැන් අපි මුලින් කිව්වා හැම වෙලෙම සිතක් පහළ වෙනකොට අතීත සටහන් ඒ ආරම්භණය එක්ක වැඩ කරනවා කියලා. එතකොට ඒ ආරම්භණයත් එක්ක වැඩ කිරීමේදී සිත සමානුකූලව එන්නේ එන්නේ රත් වෙනවා. රත් වෙච්චාම ඔරොත්තු නොදෙන මට්ටමට රත් වෙච්චාම කොයි එකක් ඔරොත්තු නොදෙන මට්ටමට රත් වෙන ජංගුලි හුඟා විගමන ගිහිලට මහන්සි වෙච්චාම අනේ මට නම් බෑ ඔයි කියලා හිතන් කොහේ හරි වාඩි වෙනවා. ඒ මොකද වෙන කිසිම එකක් නෙවෙයි ශරීරයේ සත්‍යලා අර හර්ගවස්තුවට රුතු මුදින මට්ටමක් ඇවිල්ලා මනෝ ධාතුවටත් එහෙමයි. අන්න ඒ වගේ මේ සිතේ <clears throat> ක්‍රියාකාරීත්වයේ කිලිස් මිශ්‍රණයෙන් සිත එක එක එක එක මට්ටම් වලට නගනකොට අපිට අරමුණේ හිතෙන්ද බැරි මට්ටමක් එනවා. උහුලන්න බෑ. ඒක නරක් වෙලා වැඩි. ඒක නිසා උද්දච්ච කියලා කියනවා. ඒකට වෙන අරමුණකට පයින්නවා. ඒක එතන හොඳ නෑ. මේකට මේකටවත් යන්න ඕනේ කියලා පයින්නවා. ඒ පනින්නේ අපි පයින්නවා නෙමෙයි ඒ රත්වීම නිසාම ගිලා දැස්ස හිතට වෙන අරමුණක් ඇතිවෙනවා. වෙන නිමිත්තක් ආව වෙනවා. ඒක එල් බලන්න. ඒකයි ඔය පනිනවා කියන්නේ. එතකොට දැන් ඒ කියන රත්වීම ගතිය අර විතක්ක ਵਿਚාර කියන දෙකෙන් නැති නිසා අර ඔරොත්තු නොදෙන මට්ටමකට හිතපත් වෙන්නේ නැහැ. ඒක නිසා අර අරමුණේ අර ප්‍රීති මට්ටමේ හිත පවත්වන්න පුළුවන් ඕන වෙලා. තේරුණා මහත්තයා? තේරුණා. ඒකව සමාධික සංවිධානය වෙනකොට ඒ චිත්ත ආස්වාද ප්‍රාසාරක පස්සේ අවතිනවා. එතකොට ආස්වාද ප්‍රාසාර මට්ටමේ කවුරුනක් එක්ක ඇතිවන්නේ ලක්ෂණ පහ. ඇතිවනට පස්සේ සීලනිත්යේ මතකීම් සඳහා අනවශ්‍ය ලක්ෂණ ව්‍යාපාර දියුණුවේ මතේ කොහොමද? එහෙම සීලන මතේ නැති විච්චය ඒ කිව්වේ. සීල නිද්ද. ඔව්. සීල නිද්දේ කියන එක විගාවීමක් ඇති වෙන්නේ නැහැ. හරියට සමාධියේ ඒ ධ්‍යානයේ සමාධියේ මට්ටමට ඒක හුරු වෙලා නම් සීල මිද්දේට එන්නේ. ඒ සීල මිද්දේට එන්නෙම සමාධිය කියලා වෙන මොනවා හරි කර කර හිටලා බණසකට රත් වෙලා මේ මේ ඒ හිතෙන් තමන් විහිං සමාධිය කියන කටින් නමුත් කෙටුවාවින් සමාධිය නෑ. ඒක නිසා සීල මිද්දේට වැටෙනවා. සමහරවි ගොරෝගොරෝ මුදි නින්දට වැටෙනවා. ඉතින් හරිද යන්න නෙදී නවත්ත ගන්න. ඒක ඉතින් මට මුකුත් කරන්න බෑ. තවරුන්ද ආයෙත් පුරුදු කරන්න. ආයෙත් පුරුදු කරන්න. දැන් පුංචි ළමයි එක පාට උකන් ඇටි නැගිලා ගියන්නේ නැහැ. ටික කලක් ගියාට පස්සේ බුටු කුටු අල්ලගෙන නැගිටිනවා, බිම වැටෙනවා, දිච්චි අල්ලගෙන නැටෙනවා, වැටලා කෑ ගහන. ඔහොමම නැගිටලා යන් කිසි දවසක එයා තමයි කොස් කන්ට්‍රි රේස් වලට යන්නේ. ඔක <laughs> තියෙන්නේ. නැත්නම් ගණන් දුර ගෝලියෝ ඒ වගේ තැන්නේ එයා. ඒ වගේ අරකින් හිමින් හිමින් වැටි වැටි ධනවිදා එනකොට හරියයි. <clears throat> එතකොට දැන් මේ කියන තීන මිද්දයට සිතපත් නොවෙන්නේ කුසල රම්මණයම සිත පවතින්නේ අර ව්‍යාපාදයට උදව් දෙන හේතු නැති. හේතු යටපත් කළා ඒකට ඉද නොදෙන හර සිටීමක් කළා කියන නිසා. එතකොට තීන මිද්දේ පව යනකොට පීති මට්ටමේ සිත පවතිනවා එතකොට සුද්ධච්ච කුක්කුච්ච ඒ කියන්නේ හැරීමයි තනීමයි බුද්ධච්ච කුක්කුච්ච කියන හැරීමයි තනීමයි එතකොට ඒ හැරීම තනීම හිතක් පහළ වෙන්නේ අධික රත් වීමක් නැති නිසා මොකද විතක්ක විචාර ප්‍රීති සුඛ කියන ස්වરૂප දින නිසා තවත් අරමුණකට යන්න ඕනේ නැහැ තවත් නිමිත්තක් හොයන්න ඕනේ නැහැ. තවත් උදව්වක් හොයන්න ඕනේ නැහැ. මේක හොඳයි. මේ හිතපු දේම Taman ළඟ දැන් තියෙනවා. ඉතින් තව මුකුත් හොයන්න ඕනේ නැහැ. ඔන්න ඔය ඔන්න ඔය මේ සුඛය ආවට පස්සේ තමයි මේ ලෝකේ ඉපා වෙන්නේ කියන්නේ. මේ අපි කියන ලෝකේ කරදරයි ලෝකේ අසාරයි කිසි වැඩක් නැහැ. අසුබයි නින්දිතයි කැතයි කුණුයි කිය කිය ඔය කටින් මොන ලයිස්තුව කිව්වත් හරියන්නේ මේ ලෝකේ පාවෙන අවස්ථාව තෙන්නේ ලෝකේ කියන්නේ මේ ඒ මිනිස්සු පිළිවෙලට බයිනෝ නෙවෙයි ලෝකේ වැඩක් නෑ ඔක කොහොම වුණත් මට කමක් මට මං හොයපෙක තියෙනවා මොකද්ද සුඛය මයනක තියෙනවා සුඛ හොයන්න මේ ලෝක දහසේ හැම එකක්ම මං අතපොත ගෑවේ පහුරු ගෑවේ ඔක්කොම ගලියෝ නමුත් ඒ එකක්වත් කරන්න ඕනේ නෑ දැන් ඒ හොයපෙක මයනක තියෙනවා ඒක නිසා මේ ලෝකේ කොයි මේ ජීවිතකට අරමු මේ නිමිත්තකට පණින්න ඕනේ ආශ්‍රය කරනවා කතා කරනවා සුරු කරනවා නමුත් යාළ ළඟ අර යාට ඕන කතන්දරේ යාට ඕන අයිතිවාසිකම් එයා පාවිච්චි පාවිච්චි කරමින් අර බාහිර ලෝකේ සාමාන්‍යතාවකාලික අතුලක් යා ගැනීම. ඒ ගෙන යාමට ඒ අයිතිවාසිකම් ලබන්න අර මාර්ගයේ ඔස්සේ දිගට එන්න ඕනේ. අන්න සුඛ ය උපකාර කරගෙන අර කියන උද්දච්ච කුච්ච නැති වෙන්නේ කිව්වා ඒ උද්දච්ච කුච්ච නැති වුණ හැටි එන්නේ අර සුඛයාගේ බලපෑම. මේ අයිතිවාසිකම් තමා බලාපොරොත්තු වෙද්දී ඔය ලෝකේ තියෙනවා. එයා තමන්ට ලැබිලා තියෙනවා. ඒකේ මේ උද්දච්ච කුක්කුච්චේ නැති වෙලා මේ සුඛය බලපාන වෙලාවේදී අර ඊළඟට නීවරණ ධර්මෝලින් විචිකිච්ඡාව යනවා කියනවා. මේ විචිකිච්ඡාව කියන්නේ සැකය. සැකය කියන්නේ අර බුද්ධේ කංකිත ධම්මේ කංකිත කියන ඔය ඔක්කොම එකට ගොනු කරලා තන ගත්තොත් මා බලන එක සැකය. මා බලන්නේ ඒකෙන් සැපක් ලැබෙයිද දුකක් ලැබෙයිද කියලා අවිශ්වාසයයි බලන්නේ අවිශ්වාසයයි අහන්නේ ආග්‍රහණය කරන්නේ රස විඳින්න ස්පර්ශ කරන්නේ එක එල්ලේම මට සැපක් ලැබෙනවා කියලා බලාපොරොත්තු මේ ස්ථීර චේතනාවක් නෙවෙයි. එයා ඒක ආශ්‍රය කරලා බලනවා. හරි විදියට හරි නැත්නම් කරන් දෙයක් නැහැ කියලා. ඉතින් හැම වෙලෙම එයා ඒ ආශ්‍රය කරන එකෙන් සැපලමන තැනට සංවිධානය වෙලා නැති නිසා හැම එකකින් මෙයා දුකක් ලබලා යයින් ඉන්නේ. ඒක විදහාට අයින් වෙනවා යා. බලලා ඒක තෘප්තියක් නැහැ ඉතින් අයින් වෙනවා. ඒකේ ඒ කියන සැකය දුරු වෙනවා කිව්වා ඒකග්ගතාවය. සැකය දුරු වෙනවා කියන්නේ මොකද ඒකග්ගතාවයේදී අර විතක්කයෙන් කාමේ ගියා. විචාරයෙන් ව්‍යාපාදයේ අයින් වුණා. ඒක දැන් සංවිධානය වෙනවා හිත ක්‍රමේ. ඒකද අර මේ සීන විද්ද ගතිය නැති වෙන ප්‍රීති මට්ටමේ අර හිතේ ගන්න අර සුසුකේ ඒකද ඒ දෙලේ ඇවිල්ලා ඒ පැත්තට ආවි කියන්නේ මොකද්ද හැම වෙලෙම හිත එකඟයි. එකඟයි කියන්නේ ඒකාග්‍රතාවය කියන්නේ සිත අරමුණේ එකඟ වීමයි ওই ඒකාග්‍රතාවය කියන්නේ. අරමුණේ එකඟ වෙනවා කියන්නේ මොකද? අනේ ඔය කොච්චර දේවල් තිබුණා. මේ ප්‍රමාණය මට හරියටම හරි මීට වඩා මේ හිතෙන් ගන්න සපදායක ස්වරූපයක් නැහැ. හැබැයි මේක ලෝකෝත්තර නෙවෙයි. ඉතින් ඒ සපදායක ස්වරූපී ස්ථීර වෙන මට්ටම තමයි ලෝකෝත්තර කියන්නේ. ඕකේ වෙනසක් වෙන්නේ නැහැ. හරි ස්ථීර වීමයි ලෝකෝත්තර කියලා කියන්නේ. ඒක දැන් මේ චිත්ත ස්වરૂපයට වඩා මට වෙන චිත්ත ස්වરૂපයක් නැහැ. ඒක නිසා මට මේ කොයි එක ආශ්‍රය කළත් මගේ සැපයට හානියක් වෙන්නේ. එතකොට දැන් අර විචිකිච්ඡාව කියන එක මෙයා ළඟ දැන් නැහැ. පිටින්නේ නැහැ. එතන සැකයක් නැහැ. එයාට බලනකොට කිසි සැකයක් නැහැ. ඔය වැසිකිලි වලක් දිහා බැලුවත් මගේ සැපේට නම් හානියක් නැහැ. සැපේ වැසිකිලි වල දැක්කැටි අප්‍රසන්න භාවයක් උපදිනවා. නමුත් ඒ ඇත්තට විශ්වාසයි වැසිකිලි වල දිහා බැලුවත් මට අප්‍රසන්නයක් වෙන්නේ නැහැ. මට සුඛය දෙනවා. සමහර අර ආග්‍රහණය ඔරොත්තු නොදෙන්න පුළුවන්. නමුත් මම මෙතන සිටින සැපයට හානියක්. ආග්‍රහණය ඔරොත්තු නොදීම එකක් <clears throat> සැපයට හානියක් නොවීම එකක්. ඒ ආග්‍රහණය ඔරොත්තු නොදෙන නිසා ආ අපිට යත් මෙහාට වෙන්න වෙයි. නමුත් සැපේට හානියක් නෑ මම ඒ අකමැත්තෙන් දැන් ඒක කොහොමද කිව්වොත් දැන් රහතන් වහන්සේ කෙනෙකුගේ රහතන් වහන්සේ කෙනෙකුට අර සරිතාන් ගන්න කොල්ලෙක් ටොක්කක් කනලා උන්වහන්සේ ඉතින් ඉන්නවා යම්කම් ඒක උන්වහන්සේට ස්පර්ශය දැනුණා. ඒකේ දැනිච්චාම වෙන කෙනෙක් කියලා හම්බුනාසේ ළමයා ඔළුවට ගැහුවා නේද? ආ ඒ ගැහුවද කියලා ඇහුවෙච්ච එක. අන්න ඒ වගේ එච්චර දුර අපිට මේ හිතේ දියුණුව නැහැ. අපි ඒක ලෝකෝත්තර හිතක්. නමුත් අන්න ඒ වගේ අරක දැක්කට ඒක කම්පනයක් එන්නේ නැහැ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ Tamange සැපහිත. අරක මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා වෙනස පේන්න පුළුවන්. හොඳ ඒක දියුණු වෙනකම්. නැත්තම් ඒකේ ගඳක්වත් එන්නේ නැහැ. සම්පූර්ණයෙන් ගඳක් නැති වෙනවා ඒක දියුණු වෙන එක. මේ කිවි ඊට මෙහා මට්ටමක් ආරම්භය ගැන. එතකොට ඒ ඒකග්ගතාවය කියන ඔය <clears throat> ඔය කාරණා හතරේ එකමුතු භාවයේ සකස් වෙලා ගොනු වෙනකොට කිසිම තැනක සැකයක් හිටින්නේ නැහැ. කෝක බැලුවත් මට නම් කෝක ඇහුවත් මට කමක් නැහැ. මගේ හිතේ දුකක් එනවා. ඒක එක විශ්වාසය. මේ විශ්වාසයේ පවතින අවස්ථාවට සිතපත් වෙනකොට බුද්ධේ කංකිත ධම්මේ කංකිත සංඝේ කංකිත පුබ්බේ කංකිත අපරන්තේ කංකිත පුබ්බ අපරන්තේ සංඝේ සික්ඛාය කංකිත මේ කියන ඔක්කොම මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම මේ තමන්ගෙන් පහ වෙනවා. බුද්ධ ඒකාංගික වීම කරනවා. බුද්ධ ඒකාංගිකති මං සිතට සැප ගැනීම සඳහා මා විසින් දත යුතු ක්‍රමය මා තාම මට හරි ගියේ නෑනේ කියලා එයාට හිතුවොත් ඒක තමයි බුද්ධිය ගැන බුදුහාමුදුරුවෝ ගැන සැකයක් නෙවෙයි ඔය. බුද්ධිය ගැන බුදුහාමුදුරුවෝ ගැන සැක කළා කියන්නේ. ඇති වැඩේ මොකද දැන් බුදුහාමුදුරුවෝ ඇත්තෙත් නෑ. තමන්ගේ බුද්ධිය ගැන තමන්ගේ බුද්ධිය ගැන තමන්ට සැකයක් තියෙනවා නම් එයාට ඒක දැනෙන සැකේ තියෙනවා මොකද අනේ මේක එක දිහා බලනකොට දුක් වෙනවා මට ඒක නිසා මගේ බුද්ධිය තාම සකස් වෙලා නැහැ ඉතින් අර විදිහේ කොයි විදිහේ කෝකාශ්‍රය කළත් සපතිනවා නම් මගේ බුද්ධිය ගැන කිසිවක් නැහැ හොඳටම සකස් වෙලා ඒකයි අසුරු කරන හැම එකකම මම සපම් දින්නේ ඒකයි තෝජා අපි කියන්නේ බුදුහාමුදුරු ගැන සැක. බුදුහාමුදුරු ගැන සැක කරන්න. අපිට මොනවාද හොඳටම බුදු වෙලා නේ? ඈ? හොඳටම බුදු වෙලා යවතන් කොනේ. තව සැක කරන්න අපි. නෑ අපේ අපේ බුද්ධිය ගැන සැක. ධම්මේ සංකත. ධම්මේ සංකත කියන්නේ ඒ සැප විඳීමට උදව් කරන ධර්ම සාම මගේ ළඟට නෑ. සාම නෑ ඒකයි මේ දුක් විඳි. සංගේ සංකත. ඒ සැප විඳින ධර්ම ගොනු කරන්න මන් දන්නේ. ඒක නිසා මේ දුක ලැබෙන්නේ. තාම නෑ මට ඒක හුරු වෙලා. ඔන්න ඕවයි බුද්ධේ සංකති ධම්මේ සංකති සංඝේ සංකති. එතකොට අපි හිතාගෙන හිටියේ ධර්මය ගැන මේ පොත්වල තියෙන ධර්මයේ ධර්මයේ ගැන පොත්වල තියෙනවා. ඒව ගැන සැක හිතන්න එපා. හාමුදුරු ගැන සැක හිතන්න එපා. කවුද දන්නේ හරිද වැරදිද කියලා හාමුදුරු. සැක නොහිත මොනවා කියන්නේ? දන්නේ පරිචිත්තය දන්නේ. දැන් මා ගැන සැක නොහිත වෙලා කොහොමද කියන්නේ? අපේ අපෝ සම්පූර්ණ ਸਰව නිර්දෝෂයි කියලා කොහොමද කියන්නේ? මගේ පුජ්‍යලේ ජීවිතය වෙලා කවුරුද දන්නේ. දැන් මිනිස්සු සැකය තමයි පුජ්‍යලේ ගන්නේ තියෙන්නේ. නමුත් මේ ගැන Taman ගැන සැකය වේ කතා කරන්නේ. දැන් අන්න එතෙන්ට වැටිච්චාම ආ පුබ්බ අපරන්ත පුබ්බ අපරන්ත පුබ්බ අපරන්ත කියලා අතීත වර්තමාන අනාගත කාලස්තරයේ පිළිමද සැකයක් මෙයාට නැහැ. මේ මොකක්ද? මම අතීතයේ පව කළා තිබුණා. දැන් මට පවක් නැහැ. ඒ පව මම පාවිච්චි කරන්නේ නැහැ දැන්. ඒකට මගේ පූර්වයේගෙන ආපු ඒවා ඔක්කොම සුද්ධ කරගෙන දැම්මේ. දැන් මම නරකක් කරන්නේත් නැහැ. නරක කරනවා නම් මට කවදාවත් මේ සැපේ හිටින්නේ නැහැ. මේ හිත මම මේ ස්වરૂපේ මට අනාගතයටත් මේ ස්වરૂපේ පැවතුනොත් අනාගතයේත් මට කිසිම දුකක් නැහැ. ඒක අතීතය ගැන සැකයක් නැහැ මෙයාට. ඒ අතීතය ගැන පේව තමයි මේ දැන් කඩාබිදලා තියෙන්නේ. ඒ වගේ වර්තමානයේ දැන් හොඳටම පේනවා යා සැපයින් මේ සැප හිත මේ විදිහට තිබුණොත් අනාගතේ මම කොහොමද දුක් වෙන්නේ? දැන් ප්‍රතිඵලෙම තමයි. එතකොට අතීත වර්තමාන මේ අනාගත කියන කාලතරය ගැන මේ අර්ථකයක් නැහැ. සික්ඛාය කංක. ඔව් බුදුහාමුදුරුවෝ යම් හික්මීමක් කියවන ඒ හික්මීම මයිගාව තියෙනවා ඒ කාන්තෙන් ඒ හික්මීම සැපේට හේතුයි. මේක ගැන කිසිම සැකයක් නැහැ. ඒ උත්තරා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඒක හරියටයි. කියලා ඔය සත්‍යය හිතට එන්න කවුද කාගෙන්වත් බනහලා බෑ. බන සමාගේ ඇතුලින් ගන්න. එතකොට ඔය කියන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග තියාගෙන හිතගෙන ඉන්නත් පුළුවන් ඇවිදින්නත් පුළුවන් ගස් වලට හේතු වෙලා දරදඬු වෙලා ඉන්න ඕනේ නැහැ. එහෙම ඉන්නවා නම් ඔය ඔය හැම උසස් මානසික මට්ටම් තියන අයගෙන ඔය උඩින් ගියායි අභිඥා උපද්දන ඒ ධානය කඩාගෙන ගියා නෙමෙයි ධානය කඩාගත්තම අභිඥා නැහැ. ඒ ධ්‍යාන පාදක කරගෙන අභිඥා උපදවලා ඒ උඩින් යන එක්කෙනාගේ තියෙන ධ්‍යාන සිතේ හැදිච්ච ශක්තියක්. ඒකයි මේ අවිඥා කියන්නේ. විශේෂ දැනීමක් ඒක. ධ්‍යානය තුළින් ගන්න විශේෂ දැනීමක ක්‍රියාවක්. ඉතින් එහෙම උඩින් යන්න පුළුවන් නම් ධ්‍යානය තමයි දිලා පොළොව යන්න බැරි මොකද? හ්ම්? ඒකට දරණ ලැබෙලා ඉන්න ඕනේ නැහැ යන්ට. මේ විදිහ මැරලා යනවා. ඒක නිසා අපි වරද විදිහට මේ විද්‍යාත්මක ඉගැන්වීම තේරුම් ගත්තොත් අපි බුදුහාමුදුරුත් එපා නම් අපි අපිට අපි එපා නම් දැනට නම් ඉපාලා තියෙන්නේ මේ දුක නිසා. නමුත් ඔය ක්‍රමේ පාවිච්චි හැටි අපිට අපි ඕන වෙනවා. මොකද? තව මේ වදිනවා. දැන් මොකුත් දිනු කරන්න දෙයක් නැහැ. අයියෝ මේ ඉන්නවට වඩා හොඳයි මෙතලා යනවා කියලා හැම වෙලෙම දෙස් කියනවා සාප කරනවා අපිට. හයි. අර අර ජීවිතයේ අගේ තේරුම් ගන්න සලකුණක් හම් වෙලා. ඒ සලකුණ හම් වෙච්ච ඇටි අනේ නිකම් මැරෙන්න හොඳ නැහැ. මේකෙන් හුඟක් කරගන්න පුළුවන් කියලා. එයා තව තව ඒකට සාර්ථක කරන්න ඉන්න. එයා කැමති වෙනවා. නැත්නම් යන්න අවස්ථාව ලැබුණා එයයි. අන්න ඕකයි දැන් මේ අහපු ප්‍රශ්න වලට පිළිතුර. එතකොට මේ කාටත් තේරෙන්නේ ඇති අපේ දුක් නිවා ගන්න අපිටම බුදුහාමුදුරුව බාර දුන්න විසක කොතනින්වත් ඇදලා ගන්න හෝ ක්‍රමයක් කරන්න බුදුහාමුදුරුව දෙනවා. ඒක නිසා සැකයක් උපන්නේ අපි ගැනමයි. සැකේ දුරු වෙන්නේ අපි ගැනමයි. බාහිර ලෝකයේ කිසිත් අයිති නැහැ. අන්න ඒ ක්‍රමයෙන් අපේ ජීවිත සකස් කරගන්නකොට ජීවිතේ සනසා ගන්න හොඳ හොඳ හොඳ ඉඩකඩක් හොඳ නිදහසක් හොඳ පුළුවන්කාරකමක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ ලැබිලා පාවිච්චි කරලා මේ අය කවුරුත් ජීවිත සනසා ගන්න කාටද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දැන් යමක් මේ ගණන් කියනවා දැන් අහන්න පුළුවන් මම <clears throat> සමත විදර්ශනා දෙකෙන් කරන්නේ මොකද්ද? සමතෙන් අදිකාලම හදනවා විදර්ශනාවෙන් ගොඩනගනවා කියන ওই දෙකයි තියෙන්නේ. ඒකෝට ඔය දෙක තමයි ඔය කියන විතක්කාදී ඔය ධානාංග සංවිධාන කරන්න තියෙන එකම වැඩපිළිවෙල ඕකයි. එතකොට මේ භාවනාවේ යෙදෙන පුජ්‍යලයා මේක ඉරියව්ව මොකක් හෝ වේවා භාවනා යෙදෙන පුජ්‍යලයා මේ කාරණා පිළිබඳව දැනීමක් ඇතුව කොන්නකොට එයාට හොඳට මේ ලෝකයෙන් තමාට සම්බන්ධ වෙන දේවල් වල තියෙන මේ හරි වැරදි ස්වરૂපේ පේන්න පටන් ගන්නවා. ඒ පෙනිච්චාම එයා ළඟ කෙලෙස් ඇති නම් ඉතින් ඒ වෑන් ටිකක් සැපදිදී එයා ටිකක් පොරාලලා ඕනේ වෑන් මිදෙන්න. අන්න ඒව දැක දැක ඒ මිදීමට එයා ක්‍රම සම්පාදනය කිරීමයි ඒ භාවනා කරන්නේ කියන්නේ. නැතුව මේ <clears throat> වෙන කිසිම ක්‍රමයක් නෙවෙයි භාවනා කරන්නේ කියන්නේ ඔය ක්‍රමය. ඒකේ මේ භාවනාවේදී ඔය කියන අංග ඔක්කොම සංවිධානය කරනවා. ප්‍රශ්නෝත්තරයි දිනන්නේ. අවසරයි පින්නතුනි <coughs> දැන් මේ පින්නක් පිළිස ඒ <coughs> ප්‍රශ්න වලට මේ චුල්ල මහ වේදාලි සූත්‍රයෙන් පෙන්නපු එක්තරා කොටසක් අදත් සිත්වලට ධර්මය කරගත්තා මේ පින්නතුන් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ජීවිත සැනසෙල්ලට ජීවිතේ සනසා ගැනීමට අනේ මගක් පෑදේවා කියන මේ කාරණේ ඉටු කර ගැනීමට සූත්‍රාබුද්ධ ඥානන් වහන්සේ විසින් පෙන්වූ මාර්ගයකුයි මේ ජීවිතයට එකතු කරගන්න හදන්නේ නිසා එයින් මේ සෑම දිනාටම සිදුවෙන්නා වූ යහපත සලකා. ඊට අනුව සතුට වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාප ඇසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිකෘත් සියලුම දිවි රාජ සමූහයන් මේ සතුටටපත් වේවා මේ සෑම දිනාටම ඒ අයගේ ජීවිත සනසා ගැනීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්තා. ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකීය මෞඛ්‍ය ආදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්වත් ලෝසතුන්වත් මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තෙන්ම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන පිළිඇති කරගෙන සමතෝ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් බද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්තිමේවච රතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්දතු